සීලේ ගැන පොඩ්ඩක් කතා කරමු. ඒක එහෙම කොටක් දෙයක් නෙමෙයි. ඒකේ මට පහුගිය දවසේ කතා කරන තේරුම සමාහිතක අපිට ඒ සීලේ තුල තියෙන වචන ටිකක් ගොඩක් දෙනකොට තේරෙන්නේ නැහැ කියලා. හරියටම අපි සිල් සමාදන් වෙනකොට ඒකේ වචනේ පාලියෙන් අපි කියන්නේ. නමුත් ඒකේ අර්ථය අපිට තේරෙනවා නම් ඒ විදිහට හිතේ ඇතුළත තේරුම් සහිතව අරගෙන පදේ සිල්පදේ කිව්වොත් තමයි ඇත්තට මේක හරි ආනිසංස දෙන්නේ Tamanට තේරෙන්නේ. නැත්තම් අප සම්ප්‍රදායට කිව්වට ඒක වෙන්නේ නෑ ආනිසංස. ඒකම සීලේ පිළිබඳව බෞද්ධයෙක් හැටියට අපි දැනගත යුතු ශක්තිය. දැන් අපි කියමු පන්සිල් ගන්න අටසිල් ගන්න මේ පන්සිල් අටසිල් ගත්තාම බුදුරජාණන් වහන්සේ ලෝක 15 වෙනි ඉස්සෙල්ලක් තිබුණා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝක 15 වෙනි ඉස්සෙල්ල බමුණු යුගයේදී ඉතත් පාණාතිපාත වේරමණී සික්ඛාපද සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපද සමාදියාමි. කියන ටිකමයි. දැන් පින්වතුන් අහලා ඇති බෝසතන් වහන්සේ මෞපුස ප්‍රේසිඳ ගන්නකොට මහාමායා දේවීන් වහන්සේ අටසිල් සමාදන් වෙලා හිටියේ. නේද? ඒ වගේ එදත් තිබුණා. එදත් ওই විදිහටම තමයි. මච්චගීතරාදී සිස්කේ එකම තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙලා බුදුරජාණන් වහන්සේත් ටික අනුමත කළා එතකොට එදා තිබුණු පන්සිල් සහ අද බෞද්ධයෙක් හැටියට අපි රැක්විය යුතු හෝ රකින්න මේ පන්සිල් වල ඇති වෙනස මොකක්ද කියන එක තව ඔයගොල්ලෝ දන්න දේ සමහර නමුත් දන්නට අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. එහෙම දැනගත්තාම තමයි බය නැතුව මේ සීලය ආර්යයි කියන එක කියන්න පුළුවන්. එහෙම නැතිනම් අපිට බෑ පානාතිපත වේරමණ සික්ඛාපද සමාදියාමි කියලා කියපු පමණකින් මේ අපි විතරයි හරි මේක මේ ශාසනය කියලා කියන්න බෑ. මොකද එතත් ඒ මේ බ්‍රාහ්මණ යුගයේ ඒ සිල් සමාදන් වුණා. ඒගොල්ලෝ දැන් සත්තු මරන්නේ නැහැ කියලා සිල්පදේ සමාදන් වුණා. ඊට පස්සේ බැරි වීමකින් හරි සිල්පදේ කැඩුනහම ඒගොල්ලෝ දන්නේ මොකද්ද? ආපහු සිල්පදේ සමාදන් වෙනවා. ආයෙත් කැඩෙනකොට මොකද වෙන්නේ? ආයෙත් සිල්පදේ සමාදන් වෙනවා. ඉතින් අපිත් ඉන්නේ ඔතන නම් වෙනසක් නෑ නෑ තාම වෙනවා. එතකොට ඒ නිසා අපි සිල්පද ටිකක් පොඩ්ඩක් විස්තර කරලා ඒකට තියෙන හේතු ටිකක් පොඩ්ඩක් කතා කරමු නේද? ඒක හොඳයි. දැන් අපි පංසල් ගන්නවා. පංසල් වල පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා කියනවා. ඔතන pāli වචනයක් වචන දෙකක් සංදි වෙලා තියෙනවා. පාන අතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාන කියලා කියන්නේ ප්‍රාණ. අතිපාත කියන්නේ නසනවා. පාන අතිපාතා කියලා කියන්නේ ප්‍රාණීන් නසනවා. වේරමණී කියන්නේ කරන්නේ. ප්‍රාණීන් නසනවා කියන එක කරන්නේ කියන කරන්නේ සික්ඛාපද සමාදියම් කරන්නේ කියන ශික්ෂාපදේ සමාදන් වෙන්නේ. තේරෙන්නේ නේද? පාන අතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණීන් නසන්නේ නැහැ කියන ශික්ෂා පදේ සමාදන් වෙමි කියලා. අපි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනකොට අපිට හොඳට අර්ථ තියෙන්න ඕනේ මේ කිව්වේ පාන අතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට පන ඇති සතුන් නසන්නේ නැහැ කියන සිල්පදයේ සමාදන් උනේ ඒ උනේ මෙහෙමයි. මේකයි මම මේ පාලියෙන් කිව්වේ කියන එක අපිට තේරෙනවා. ඒකවල තමයි අපිට හිතට ඒක තේරෙන මම මේ සිල්පදේ සමාදන් වුණානේ කියලා. නැත්තම් අපි සිංහලෙන් දන්නවා සතුන් මරන්නේ කියන එක තමයි සමාදන් වුනේ කියලා. නමුත් ඒක පාලියෙන් මේ වචනෙන් අපි කියලා සමාදන් වුණ තැන තියෙන අර්ථය මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අදින්නා දාන වේරමණී සික්ඛාපද සමාදියාම කියන්නේ අදින්න කියන්නේ නුදුන් දේ කියන එක. ආදාන කියන්නේ ගැනීම. අදින්න ආදාන කියන්නේ නුදුන් දේ ගැනීම. ඈ වේරමණී කියන්නේ කරන්නේ. නුදුන් දේ ගැනීම කියන එක කරන්නේ නැහැ කියන ශික්ෂාපදේ සමාදන් වෙන්නේ. කවුරුවත් දුන්නේ නැති දෙයක් ගන්නෙ නැහැ කියන එක එතකොට පින්වතුන්ට එනකොට ඔය ශික්ෂාපද ඒකයි එකම ශික්ෂාපදය තමයි කිරෝල්ට යන්නේ. පින්වතුන් එනකොට කෙනෙක් නුදුන් නුද්දි සොරසිතින් ගන්නයි කියන තැනකින් සාධාරණ වෙනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට එනකොට හොරසිතින්වත් නැතත් නුදුනු දේ ගන්නයි කියන එක ඒකයි මොන හරිද අතටම පිළිගන්නන්න ඕනේ. කියන තැනට එනකම් ওই සිල්පදීම දියුම් වෙනවා. එතකොට අදින්නාදාන කියන සිල්පදේම එතකොට අදින්න ආදාන වේරමණය මුතුන් දෙ ගන්නෙ නෑ කියන ඊට පස්සේ කාමයේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාද කාමයේසු කියලා කියන්නේ බහුවචනය කාමයන් හි වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා කාමයේ වර්ධව හැසිරීමේ සිල්පදේ කැඩෙන්න ක්‍රම 20ක් තියෙනවා මට විස්තර මොනවද මතක නැහැ මම ඒකෙන් ටිකක් කියන්නම් දැන් සිය ජීවිතයේ අවහව ජීවිතයකින් යුක්ත වීමෙන් කාමයේ වර්ධ හැසිරෙන සිල්පදේ කැඩෙන්නේ නමුත් කාමයේ වර්ධව සිල්පදේ කැඩෙන්න ක්‍රම 20ක් ඒකින් අපි කියමු මවක්‍ර විසින් රකින්න දියණියක් පියෙක් විසින් රකින්න දියණියක් සහෝදරයෙක් විසින් රකින සහෝදරියක් සහෝදරයෙක් විසින් රකින සහෝදරියක් ඊට පස්සේ ගුරුවරයාගේ බිරිඳ කෙනෙක් යහළුවගේ බිරිඳ කෙනෙක් තව ස්වාමියෙකුට නිලකල බිරිඳ කෙනෙක් කියලා මේ විදිහේ පුද්ගලයෝ 20ක් ඉන්නවා ඒකම අනිත් පැත්තට දත යුතුයි ඒ කියන්නේ මවක් විසින් රකින කුමාරයෙක්ව පියෙක් විසින් රකින කුමාරයෙක්ව කියලා මේ විදිහේ ඒ සම්බන්ධයකින් රකින්න මේ කෙනෙක් එක්ක ඇසුරු කළොත් අර සිල්පදේ කැඩෙනවා. ඒිට මෙහා සමහර විටක මේ දැන් බුදුහාමුදුරන් කාලෙදි එක්කෙනෙක් සමහරට අවහල්ලා තික්තුණක් කරගෙන තියෙනවා. නමුත් ඒ වගේ එකකදී දැන් සිල්පදේ කැඩෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ එයා අනුන් වෙනුවෙන් අනුන්ගේ බිරින් දැක්කෝ තව කෙනෙක් විසින් රකින්න කෙනෙක් හෝ නොවන නිසා ඒ කාලේ තිබිලා තියෙන එහෙම අවහග කරගත්තට කමන්නේ කියන එකක්. එතකොට ඒකම දැන් ওই තියෙනෝනේ සාමාන්‍යයෙන් මේ ඒ කාලවල නම් දැන් අද නිත්‍යානුකූල නැතුව ඇති ඒ කාලවල ඔය නගර සෝබණිය වගේ කියලා ඒ වගේ තියෙන දැන් ඒ වගේ එකක දිනුත් මේ සිල්පදේ කැඩෙන්නේ නැහැ. කාම වර්ග හැදෙන්නේ මේ ශිල්පදයකට වෙන අකුසල සිද්ධ වෙනවා ඈ මම කියන්නේ අර භගදාර සේවනයේ පරපුර සේවනයේ වගේ තැනක අකුසල වෙනවා නම් තමයි අර ශිල්පදේ කැඩෙන්නේ කියලා එතකොට අපි දත්විසි කාමේසු මිච්ඡාචාරා කියන ශිල්පදේ කියන්නේ මෙන්න මේ වගේ පරිසරකින් කියන කාරණාව තේරුම් ගන්න ඕනේ ඊටසේ මුසාවාදා වේරමණිස්කා පදම් කියන්නේ මුසාපස් බොරු බස් කියන්නේ ඒකෙදි මුසාවාදා කියන වචනය ගත්තාම ඒකේ පෙනෙනවා ද හදිසියේදී ශීඝ්‍රව යමක් කියවුවොත් එයා හිතලා කල්පනා කර කර කියනව නෙමෙයි එකපාරට කියවන දේවල් තියෙනවා. ඒ වගේ වෙලාවකදී සිල් පදේ කැඩෙන්නේ නැහැ. එතකොට තව කෙනෙක්ව රවට්ටන අදහසෙන් බොරු කරන අදහසෙන් කපටි අදහසෙන් සට අදහසෙන්ම කිව්වොත් තමයි සිල්පදේ කැඩෙන්නේ. එහෙම නැතුව අපි කිව්වොත් දැන් ඔයා ඊයේ අහවල් තැන ගියේ නෑ නෑ මම ගියේ නෑ කියලා එකපාරට කියුණා මේ නමුත් පස්සේ ගියා හරි කියන්න පුළුවන් නමුත් ඒ කිව්ව හිතේ හිතා කියනවා කියුණා කියන්නේ ඒ වගේ තැන්වලදී පෙන්නනවා ඒකෙදි මේ බොරු කළා අරේ රවට්ටලා නුව කරනවා වගේ කපටි අදහසක් තිබුණේ නැහැ. ඒ හින්දා සිල්පදේ කෙරුන්නේ හැබැයි මෙහෙම තැන් තියෙනවා. දැන් බුදුහාම පෙන්වන ගොඩක් කලාවට මුසාවාදයේ කියන එක පුළුවන් තරම් නොකරන්න උපායශීලී මේ ශාසන ගොඩාක් තියෙන උපාය. දැන් මේ අර ඒ කියන්නේ බොරුවකුත් කියන්නේ නැහැ. නමුත් ඇත්තකුත් කියන්න බැහැ නේද? ඒ වගේ වෙලාවකදී මගේ ඇරලා වෙන වචනකින් යනවා නොතේරෙන විදියට. ඒකට කියනවා මේ සම්‍යක් ප්‍රයෝග කියලා. එතකොට මොකද ඇත්ත කිව්වොත් හෝ ඒ වෙලාවේදී ඒකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නොකිය හැ බොරුවක් කිව්වොත් ඒක අකුසලයක් වෙනවා. දෙකටම නැතුව වෙන එකකින් යනවා. අර දුටුගැමුණු රජුගේ තිස්ස ඉන්නවාද කියලා තිස්ස ඇඳේ නැහැ කියලා කිව්වේ. ඉතින් හරිනේ ඇඳේ නැහැ බලන්න ඇඳ යට ඉන්නේ. තිස්ස ඇඳේ නැහැ කියලා. දැන් මම කියන්නේ සමහර විටක අපි නිකමට කියමු. දැන් අහන පොල්ලයක් එන අපි කියමු දැන් පෙරත මත උතර ඉන්නවද කියලා අහනවා දැන් මම කතා කරනවා. දැන් අපි දන්නවා මෙයාට කිව්වොත් එක්ක බයිනෝ එක්ක වන්දෝ කියලා නැත්තම් මොන හරි කරදරයක්. නමුත් දැන් ඉඳලා නැහැ කිව්වොත් ඒකත් බොරුනේ. එයාට කියනවා නැක එහාට යන්න කියලා. අනේ මං ඉන්න තැන නෑනේ තීරණ මහත්තයා කියලා. නැත්නම් මේ මේ මම මේ බාත්රූම් එකේ ඉන්නේ කියන බාත්රූම් එකටවත් ගිහිල්ලා. ඒකෙන් මං කියේ කපටිකම් නෙමෙයි හැබැයි ඒකෙදි තේරුම් තේරුම් ගන්න ඕනේ බොරු නොකිය ඉන්න උපාය. හැටියට. තබන බුදුරජාණන් වහන්සේ පෙන්වනවානේ අඟුලිමාල මහ රහතන් වහන්සේට උපන්න දවසේ ඉඳන් සත්තු මරුවේ නැහැ කියලා අදිස්ථාන කරන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ මේ බොරු කියන්න උගන්වන්නේ. බුදුරජාණන් වහන්සේ වෙන අදහසක් උළු දැන් ආරි જાති උපන්න දවසේ ඉඳන් සත්තු මරුවේ නැහැ කියන අදහසකින්. එතකොට කවුරු හරි යවුවොත් ඔයා අවල සත්තු මරුවන ඔයා අවල මරුව නේද? මම අර යථාර්ථයේ සියන නගන්නේ නැහැ. මම මේ කවදාවත්ම සත්තු මරලා නැහැ. ඔගොල්ලෝ මේ සාමුදුන වහන්සේ මේ අහවල් සතා මරුවා නේද? නැත්තම් සත්තු මරලා තියෙනවනේ. නෑ නෑ කවදාවත් මම සත්තු මරුවේ නෑ. කියනවා මම මේ වචනේ කියන්නේ මගේ පැවිදි ජීවිතය සිහි කරගෙන මෙන්න මෙතෙන්ට හිත කියලා. මම මෙයාට කිව්වේ මෙන්න මේ දැනෙනුයි කියන තැනකින් තමයි ඒක කියන්නේ. ඒ වගේ මොහොත දෙයක් කරුවාම ඒ වගේ Tamanට බොරුවකුත් නොවෙන්න මේ විදිහට ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ සුරාමේරේ මජ්ජපමදත්තානා වේරමණී මද්දයට මත්වීමට හා ප්‍රමාදයට හේතු වෙච්ච සුරාව සහ මේරය කියලා දෙකින් දෙක කරන්නේ නැහැ කියලා. සුරාව කියලා කියන්නේ ඔය මත්යන් වර්ග මේරය කියලා කියනවා ඉස්සර තිබුණ තියෙන ඔය කිරි වලින් හදන මෝරු කියලා තියෙනවා. අනේ ඒ වගේ જાතියක් ඒවයි අපි ඔය කියන්නේ කුඹු කියයි හෙරොයින් කියයි කන්ද කියයි ඒ වගේ දේවල් තියෙනවා. ඒව ඔක්කොම අයිතින මේ වේට. එතකොට මේ මේකෙම මත්වීම සහ ප්‍රමාදය කියන එක වෙනවා. එතකොට සුරාව සහ මේවේ කියන මේ දෙකෙන් දෙකම කරන්නේ කියන එකකින් ගත්තාම බොනවා කියන තැනකින් විතරක් හිම නෙමෙයි ඈ. පිළිපදේ කැඩෙන්නේ අරක්කුම විතරක් බොන්න ඕනේ නැහැ. අරසික කියුවා තිල්පදේ දෙවෙනිය කියන තුන මතක තබා ගන්නවානේ ත්‍රිපිටක සරණයේ සමානස්කාරය ඊට පස්සේ විකාල භෝජනා කියන එක නම් දන්නවන්නේ මොකල්ලි සුදුන් කියනවා මොකල්ලි කියනකොට විකාල කියන්නේ ඔක ගන්න වෙන්නේ ඉතින් සාමාන්‍ය ප්‍රඥප්තියකින් තමයි මේ ඔක්කොම ප්‍රඥප්ති වර්ගයේ ඒ කියන්නේ හෙවු අවරට යෑමෙන් පස්සේ ඈ කියන තැනකින්. එතකොට නමුත් දැන් මේ වගේ රටවල් වල එහෙම ගත්තාම හෙවු අවරට යෑමක් කියන එක හොයන්න බෑ. තේරෙනවද? දැන් මම මට මතකයි ගියසරින් මම ගිහින් ඉන්නවා ප්‍රය 9 10 වෙනකොට හොඳටම අවුවයි. ආයෙත් පාන්දර යනකොට උත්තේ. මේ මේව කාලයක් තියෙනවනේ. ඒ වෙලාවේදී සම්මතයක් අපි තියාගන්නවා. ඉති 6 ඉඳලා. ඒ කියන්නේ දවල් 12න් පස්සේ ගත්තු විකාරේ කියන සම්මතය. එතකොට අපිට ඉර කොහොම වුණත් දවල් 12න් පස්සේ කියන එක කියන්නේ ලංකාවේ නම් දවල් 12 කියන එක තියෙන ඉර උදාව එක. ඉර උදාව 6ට 6ට ඉර උදා වුණොත් දවල් 12 තමයි මධ්‍යම 12 පහ වුණාම අවරට ගියා වෙනවා චුට්ටක් හරි. ඕක හැබැයි වෙනස් වෙනවා ලංකාවේදී දැන් ආරම්භ ක්‍රමවලදී නම් අපි වෙලාවල් හදාගෙන තියෙනවා සමහර කාලවල තියෙනවා උදේ 5යි 50 ගානකට හිර උදා වෙනවා. හිර උදා වුණාම දවල් 11යි 50 ගාන වෙනකොට මධ්‍යහන ඉවරයි. ඒ 11යි 50 ගාන ඇතුළත වලද විකාලට අපිට කාලයක් තියෙනවා. සමහර කාලවල තියෙනවා 6යි 20 විතර වෙනවා ඒක පායන. ඒ කාලෙදි 12යි 20 වෙනකම්ම ගාන වලඳන්න පුළුවන් 12යි 20න් පස්සේ තමයි ඉර අවස්ථ යන්නේ. අරුණත් එක එහෙම හදාගන්න ඕනේ. නමුත් සමස්තයක් වශයෙන් ඉදී හයත ඉඳ පායනවා කියන ප්‍රතිපත්තිය ඉඳලයි දවල් 12 වෙනකන් කියන ප්‍රතිපත්තිය තියෙනවා. නමුත් ඉරෝගාව අඩු වැඩි වීමත් එක්ක මධ්‍යහන වෙනස් වෙනවා. මේ වගේ රටකදී දැන් කෙරෝලක තියෙන රටකදී අපිට ඒක ප්‍රඥාප්තියකින් තමයි අතට ගන්න වෙන්නේ. කියලා එක දැක්කේ. ඒකත් විකාලෙම කියන්නේ. දවසේ නැක්ෂේ දීප වාදිත කියන්නේ නැක්කෙන් ගෑයොන් ගෑයොන් හැබැයි මේක නටනවා ගයනවා වයනවා කියන චිත නටනවා කියන්නේ නැතු ගයනවා කියන්නේ ගාය වයනවා කියන්නේ වීණා වගේ දේවල් වාදනය කරනවා ගීත වාදනය විසූත දස්සන කියලා කියන්නේ චිත්තපටි වගේ දේවල්. එතකොට විහිළු දැක්කේ. එතකොට මෙහෙම කාරණාවක් දැන් ඔයගලන්ට රූපයක් දැක්කා කියලා සද්දයක් ඇහුවා කියලා සිංදුවක් අහනකොට සිල්පදේ කැඩෙන්නේ නැහැ. නැත්නම් ගීත වලට අහුවෙන්නේ නැහැ. ඕගොල්ලෝ කියන්නේ මම නටන්නේ නැටුවක් ටික බාහිර නටුවම නෙමෙයි කියන්නේ නටන්න. සිල්පද කියන්නේ නටන්නේ කොහොමද කියන්නේ? එතකොට ගායනා කරන්නේ. වාදනය කරන දරුවලා කෙනෙක් වාදනය කරන එක අහුනොත් සිල්පදේ කරනවා කියන දණකින් නෙමෙයි තියෙන්නේ. බාහිර සිංදුවක් අහුන සිල්පදේ කරනවා ওই සිංදුව අහන සිල්පදේ කරනවා නේද කියන දණකින් නෙමෙයි තියෙන්නේ. තමන් කරන්නයි කියලා තියෙන්නේ. මම නටන්නේ නෑ, ගයන්නේ නෑ, වයන්නේ නෑ. අන්න විසූක දස්සන කියන තැනකින් නම් අහුවෙනවා. විසූක දස්සන කියන්නේ විහිළු දැකීම, විහිළු දැකීම කියන්නේ ඔන්න දැන් නළුවෙක් ගන්නකො මෙන්න මේ මේකේ මේ මිනිස්යා මනමාලිය. ඊගාවකේ නැරිලා. ඊගාවකේ නැරිලා මේක මනමාලිය. ඊගාවට සැබෑ ජීවිතේ එහෙම එකක්. මුරුවට විහිළු කරනවා විතරක් වගේ. ඈ එතකොට මේ චිත්තවති වගේ ඒවා නම් ඔන්න ඒක අහු වෙනවා විසුපදස්සන කියලා දෙනවා. විසුපදස්සන. ඊට පස්සේ මාලා කියලා කියන්නේ මල් මාලා කියන්නේ මල් මාලා දාගෙන අන්නේ වගේ මල් මාලා දාන මාලා. ගන්ධ විලේපන කියලා කියන්නේ සෙන්ස් වගේ දේවල් කවරදම සවර ගන්න මාලා ගන්ධ විලෝපන ඊට පස්සේ ධාරණ ධාරණ කියන්නේ දැන් ඔය ඔට්ටුනේ කැල්ලවල් ඒ වගේ ඒ වගේ දේවල් ඔටුන වගේ දේවල් ධාරණය ධාරණය දාගන්න එක තමයි ගොඩක් දුරට ධාරණය කියන්නේ ඒ වගේ දේවල් ඊට පස්සේ මණ්ඩන කියන්නේ සරසම තමයි අලංකාර කියන්නේ. කියන්නේ සෝලනක් කරනවා, ස්කලු කරනවා, මොත්තු තියනවා වගේ දේවල් ගත්තාම මණ්ඩ. සිල්ගත් කෙනෙකුට එකක් තියෙනවා. විභූෂණස්ථාන විභූෂණ කියලා කියන්නේ කරාබු දානවා, මාල දානවා, මේ එතකොට තෙල්වල ඒවා හරිනම් සිල්පදයට කපන. එතකොට විභූෂණ මේ ටික කරන්නේ නැහැ කියලා උච්චාසයන මහසයන කියලා කියන්නේ උච්චාසයන කියලා කියන්නේ උස් අසුන් මහසයන කියලා කියන්නේ මහසුන් උච්චාසයන කියන එක තේරුම් ගන්න පුළුවන් Taman ඉඳගත්තාම කකුල බිම ගෑවෙන්නේ නැතුව ධනිස ඔල්ලන්න පුළුවන් මට්ටම තියෙනවනේ මෙන්න මේ මට්ටමේ ඉඳගන්න එකකට කියන උත්සාහ උච්චාසයන කියලා ඉඳගත්තාම බිම ගෑවෙනවා නම් නැත්නම් ආසනයක ඉඳගෙන ඉඳගත්තාමත් නර පාතුකාවක් කියලා එකුඩු කකුල තියාගන්න පුළුවන් වුණා නම් ඉච්ඡාසාරයට අහු වෙන්නේ නැහැ. තව අසුරක ඉඳලා එකට කකුල තියන්න පුළුවන් මට්ටමක හිටිය කියලා. එහෙම නැත්නම් ගහකට නැග්ගා කියලා වහලකට නැග්ගා කියලා මේ උසකට හිටියා කියලා හැම සිල්පදේ කැඩෙන්නේ නැහැ. අර විදිහට තමයි මහා සයන කියලා කියනවා. ඔය දෙපත කම්බිලි අතවසු ලොකු ඇඳන් වගේ දේවල් වලට ඉතින් ඒක කරන්නේ නැහැ කියලා කියනවා. උතනදී අපි එක තේරුම් ගන්න ඕනේ කම් වජේ සහ ප්‍රඥප්ති වජේ කියලා කියනවා. හොරකම් කරන සත්තු මරණ තැන ඉඳලා කහමෙර පානය කරන තැන දක්වා මේවා අකුසල. වරදකුත් වෙනවා අකුසලුත් වෙනවා. කම්ම වජේ ඒක අකුසල කර්මකුත් ඇත් වෙනවා වර්ගකුත් වෙනවා. හැබැයි විකාල භෝජනාවේ ඉඳලා උච්චාසන මහාශාය දක්වා ඒක ප්‍රඥාප්තියට වරදක් විතරයි. ඒක කෙරුවා කියලා පුද්ගලයාට මහා හානියක් නෑ. ඒක අම්මෝ අල්හම්දුලාට කරන කියලා දෙන්න එහෙම හිතන්න ඕනේ නෑ. නැත්තම් අහවල් කෙනා සිල්ලර ගන්නකොට සිල්පති රකින්න එක යාට හයියක් හොඳයි. නමුත් ඒක ප්‍රඥාප්තියට වරදක් නිසා අකුසල නෑ. අපි කියන දැන් ගහකින් කොළයක් කඩනවා කියන එක ප්‍රඥප්ති වචනය. අකුසල නෑ. මොකද අකුසල ඔක්කොම වැරදි නෑ. වැරදි ඔක්කොම අකුසල නෙමෙයි. තේරුණාද කියන්නේ? වැරදි තියෙනවා මේ ඒ වැරදි මේ ඔක්කොම අකුසල නෙමෙයි. අකුසල තියෙනවා. හැබැයි අකුසල නමුත් ඒ ඔක්කොම වැරදිනේ. වැරද්ද කියන්නේ ප්‍රඥාප්තියකින් තියෙන ලෝකේ. දැන් වාහනේ යනකොට රතු ලයිට් එකකින් ගියොත් වරදක්ද නැද්ද? වරදක්. ඒක අකුසල කර්මයක්ද? නෑ. වරදක් නම් කර්මයක් නෙමෙයි. නමුත් ආන්දුවෙනුත් අයිති ලයිසන් එක කරලා මේ සතා මරන්න පුළුවන්. ලයිසන් එක අරගෙන සතා මරුවම වරදක් නෑ. හැබැයි අකුසල. නේද? ඒක වැරදි නෑ ආන්දුවේ මොකද දඩ ගහන්නේ ඔයගොල්ලන්ට වැරදි නෑ. නමුත් ඒක අකුසල්. එතකොට ඒකයි වැරදි තියෙනවා ඒ ඔක්කොම අකුසලනේ අකුසල ඔක්කොම වැරදි නෙවෙයි. ඒ නිසා මේක ප්‍රඥාප්තියකින් තියෙන්නේ කෙනෙක් ආහාරයක් ගත්තා කියලා ඒක ප්‍රඥාප්තියට වරදක් නෙමෙයි කරන්නේ නැහැ කියපු හින්දා නමුත් ඒක කොට යන්න බැරි හෝ ජීවිතේ මෙතන හෝ නිවන් දකින්න බැරි වෙන විදිහේ මේ වරදකුත් නෙමෙයි ඒක අකුසලයක් නෙවෙයි. එයාට අකුසලයක් නෙවෙයි. එතකොට මේ ඔය කියපු ශික්ෂා පද ටික ඔක්කොම දැඩි ඉන්ද්‍රිය සංවරය සඳහා හිත සමාධි කරගන්න උපකාර පිස්ස පනවගත් ප්‍රඥාප්ති මාත්‍රික මිසක තියෙන්නේ අකුසල කර්මයක් සිද්ධ වෙන හින්දා නෙමෙයි. ඒ කියන්නේ මෝහය තියෙනවා. නමුත් අර පාණාත්පාත වගේ අපායগামী අකුසල සිද්ධ වෙන්නේ නැහැ ඔකෙදී. අකුසල තමයි අකුසල කියන්නේ අර අපායগামী අකුසල සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ওই සිල්පද අපි සමාදන් වෙන සිල්පද ටිකේ කෙටි විස්තර ටික මම මතක් කළේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙදී බමුණෝ ගවත් රෙසිපි ටික තිබුණා. ඒගොල්ලෝ දැනගෙන හිටියේ සිල්පදේ කැඩුනහම ආයෙත් රකින්න. මෙන්න මේ සමාදන් වෙනවා. ආයෙත් කැඩෙනවා. ආයෙත් සමාදන් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ සීලේ වටිනාකම තමයි මොකද්ද? මේ සීලේ වඩන්න පුළුවන් එක. දැන් අරගොල්ලගේ සීලේ වඩන්න බෑ. කරුණාව සමාදන් වෙනවා. දැන් ආර්ය ශ්‍රැංග මාර්ගේ වඩන්න පුළුවන් නේද? පුළුවන්. ආර්ය ශ්‍රැංග මාර්ගේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවම තියෙනම් එහෙනම් මේ ශාසනයේ සීලේ වඩන්න පුළුවන්. එන්නේ එන්නේ පාණාතිපාතා ශික්ෂාපදේ වඩන්න පුළුවන්. ඈ අදින්න දාන ශික්ෂාපදේ එන්නේ වඩන්න පුළුවන් වැඩි නේද? වඩනවා කියලා කියන්නේ අද දවසේදී සත්තු නොමරනවා විතරක් නෙමෙයි හෙට දවසේ සත්තු මැරෙන්න තියෙන ඉඩද නැති කරන්න පුළුවන් යාට. අද පුළුවන්කම් වගේම හෙට දවසේ සත්තු මැරෙන්න තියෙන හේතුවක් නැති කරන්න පුළුවන්. අද හොරකම් කරන්නේ තමයි. නමුත් හෙට දවසේදී හොරකම් කරන්න තියෙන හේතුවම නැති කරන සත්‍යට ගන්න පුළුවන් යාව. කිනතරගේ සීලය වඩන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ශාසනයේ සීලය කියන එකක් දන්නවා. සීලය ඇති වෙන්න හේතුවක් දන්නවා. සීලය නැති තැන දුස්සීලකමක් දන්නවා. දුස්සීලකමට හේතුවක් දන්නවා. අර එදා කට්ටියට සීලය කියන එක සමාදන් වුණා. එච්චරම සීලය කියන එක ඇති වුණේ කොහොමද? සීලය නැති වෙන්නේ කොහොමද? ඒවා මොකද දන්නේ නැහැ. එතකොට මේ ශාසනයේ සීලය කියන එක හේතු ප්‍රත්‍යය. කෙනෙක්ගෙන මේ සීල් ටික දන්නවා. මේ සීලේ මේ හේතුව නිසායි කියලා හේතුව දන්නවා. එයා දන්නවා දුස්සීල බව දන්නවා. දුස්සීල බවට හේතුයි කියලා දන්නවා. දැන් අපි හරිනම් සීල් රකින්න එන කට්ටිය ඕක දැනගෙන ඉන්න ඕනේ ওই ටික. දැන් හේන් රකින්න යන කට්ටිය හේන් රකින්න හැටි දැනගෙන ඉන්න ඕනේ. දන්නවනේ හේනට කුඹරට යනකොට අපි කවුරු හරි හේනට හේන් රකින්න යන පැල රකින්න යනවා කියලා ගිහිල්ලා පැල රකින්නවා කියලා පැල ඇතුළට ලා පුරෝග නිදාගත්තට හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. පැල රකින්න ගිය කෙනාට තියෙන ඕනේ වැඩක් කරන්න. දැන් හේන පාලු කරන්න වල්සත්තු වෙනවනේ. එන වල්සත්තුන්ගෙන් හේන ආරක්ෂා කරන්න නම් මෙයාට කරන්න වෙනවා මොකද්ද? නිදාගෙන පැලටෙලා ඔළුවෙන් පුරෝග නිදාගෙන හරියන්නේ රකින්න බෑ. රකින්නවා නම් රකින්න නම් ගියේ දැන් තියන වැඩක්. භෝග පාලු කරන්න එන ආපසත්තු ඉන්නව නම් එලවන්න ඕනේ. නූපන්සත්තු ඉන්නව නම් නොයන විදිහට ප්‍රයෝග කරන්න ඕනේ. උපංගෙවුන් එලෝනෝ නූපං අය එන්නේ නැති වෙන විදිහට කෑ ගහ ගිනිමන වල පත්තු කර කර ශබ්ද කර කර ඉන්න වෙනවා නේද? ඒ වගේ දැන් ඕගොල්ලෝ සිල් රකින්න නම් ආවා. සිල් රකින්න වෙනවා. දැන් අපි සිල් ගත්ත පද ටික කිව්වා අපි සිල් සමාදන් වුණා කියලා ඉන්නවා කියන්නේ හරියට පැල රකින්න කියලා ඇවිල්ලා පැලටලා නිදි වගේ. එතකොට ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන්න ඕනේ සිල් රකින්න හැටි. පාණාතිපාතා කියන පාණින් නසනවා කියන අකුසලය ඊට පස්සේ පාණාතිපාතාවයි කේලම් කීමයි පරසවචන කීමයි කියන මෙන්න මේ තුන සිද්ධ වෙන්නේ මේ සිල් ටික ඔක්කොම බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සිල් සිල්යට හේතු හිත මොකද්ද අලෝභ අධේස අමෝහ කියන කුසල හිත. දුස්සීල බවට හේතුව වෙන හිත. ලෝභ දේශ මොහ කියන අකුසල හිත. හිත නැමැති හේතුවක ඵලයක් තමයි සිල්වත් බව සහ දුස්සීලකම. ඒකෙදි සත්තු මැරීම, කේලම් කීම, පරස වචන කීම කියන මෙන්න මේ වචනයෙන් කියන වෙන වැරද්ද එකයි කයින් කියන වැරද්දයි ද්වේෂය නැමැති අකුසල සිත නිසායි වෙන්නේ. ඊට පස්සේ හොරකම් කරනවා මේ කාමයේ වර්ධව හැතරෙනවා බොරු කියනවා කියන මේ පද තුන ලෝභයේ නැමැති ධර්මතාවයෙන් වෙන්නේ. හිස් වචන කතා කරනවා කියන එක මෝහයේ නැමැති සිතින් වෙන්නේ. එතකොට කය වචන දෙකේ මේ වැරදි හත වෙන්නේ ලෝභ දේශ මෝහ කියන සිතින්. එයා දන්නවා මම හොරකම් කරන්නේ සත්තු මරන්නේ කියලා මෙහි හිතියට හරියන්නේ සිත ලෝභ සහගත වුනොත් ඒ හිත නිසා හොරකම් කරනවා කියන ධර්මතාවයක් මේක පුද්ගලෙක් නම් නතර කරලා තියාගන්න පුළුවන් පුද්ගල භාවයක් නෙවෙයි පුද්ගලෙක් නෙවෙයි හේතු ප්‍රත්‍යයයි ලෝභ සහගත සිත ඇති වෙන කල්හි ලෝභය උස්සන්න වුණොත් හොරකම් කරනවා කාම වර්ධය හැසිරෙනවා බුරු කියනවා කියන කාරණාව නවත්තන්න බෑ ද්වේෂය කියන සිතුවිල්ල උපදින තාක් සත්තු මරනවා, සැරපරසෝචන කතා කරනවා, කේලම් කියනවා කියන එක නවත්තන්න බෑ. මෝහය කියන තාක් හිස්වචන කතා කරනවා කියන එක නවත්තන්න බෑ. කියන ටික එයා දන්නවා. ඊට පස්සේ එයා දන්නවා ඉහත කී අකුසලයන්ගෙන් වෙන්වීම කුසල නැත්තම් මේ ටික නොකිරීම කුසල. එයා දන්නවා අලෝභ අධේස අමෝහ කියන කුසල සිතක් උපන්නෝ. සත්තු මරන්ට පරස වචන කතා කරන කෙල්ලන් කියන්ට තියෙන හේතු ටික වෙන්න තියෙන හේතුව නැහැ. අලෝභ කියන සිත උපන්නෝ. හොරකම් කරන්න කාම වර්ධය කරන්න බොරු කියන්න තියෙන ටික ඇති වෙන තියෙන හේතු නැහැ. අමෝහය ඇති වෙනොත් හිස් වචන කතා කරන්න තියෙන මෝහය නැහැ. අලෝභ අධේස අමෝහ කියන කුසල සිතක ඉන්නවා නම් කුසල් සිතක් ඇති කරගන්නවා නම් මේ සිල් ටික රැකෙනව නේද කියලා හොඳට දන්නවා. මෙයා සීලයක් දන්නවා, සීලේ රැකෙන තැනක් දන්නවා, දුස්සීල බවක් දන්නවා, දුස්සීලකම ඇති උනේ කොතනද කියලා දන්නවා. මේ සීලය අරබය මෙයාට දර්ශනයක් කියනවා මනසයි. මනෝ පුබ්බංගම ධම්ම මනෝසිතා මනෝසය මනසාචි පදුක්ඛින භාසිතව කරොතිව තියෙනවනේ එතකොට ඒ විදිහට මනසයි කියන තැනට එන මේ හේතුඵල ධර්ම ගවේෂණය කරනකොට බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණාම ওই සිල් ටිකම පෙන්වලා සිල් ටික ඇති වෙන්න හේතුව පෙන්වනවා. දුස්සීල බවත් පෙන්වලා ඒකේ ආදීනවත් පෙන්වලා මෙබඳු ආදීනියක දුස්සීල බව ඇති වෙන්නේ මෙහෙමයි කියලා පෙන්වනවා. සිල්වත් බවත් පෙන්වලා ඒකේ ආනිසංසත් පෙන්වලා එබඳු ආනිසංසයෙන් යුක්ත මේ සීලය මෙච්චර රැකවරණයක් ඒක වෙනවා මෙහෙම කියලා පෙන්වනවා. පෙන්නලා මනස පැත්තට යොමු කෙරුවා. ඒකයි මේ ශාසනය සමාධි වඩන්න කමටහනක් නැහැ සීලේ විතරයි තියෙන්නේ ඇත්තටම. සීලයට කියන සමාධි සංවර්ධනික සීලය කියලා. සීල් රකින්න ගියොත් සීල් රකින්නකොට ඉබේමයි නිවන් දකින්න සමතකමටහන වැඩිලා තියෙන්නේ. හිත වැඩිලා තියෙන්නේ. මොකද දැන් පැල රකින්න ගිය කෙනා තමන්ගේ හේන පාලු කරන්න භෝග පාලු කරන්න වල් සත්තු එයිදෝ කියන හොඳ අවධානයෙන් ඉන්න වෙනවා. නැත්තම් පැලටලා නිදාගත්තට හරියන්නේ නැහැ. හදිස්සියේදීවත් ආපසත්ෙක් ඉන්නවනම් එලවන්නත් නොආපසත්තුන්ට නොවන විදිහට ප්‍රයෝග කරන්න වෙනවා. ඒ වගේ සිල් රකින් පැල රකින්න ගිය කෙනායි සිල් රකින්න ගිය කෙනායි දෙන්න එකයි. දැන් සිල් රකින්න ආවහම ඕගොල්ලන්ට වැඩක් තියෙනවා. ඇත්තටම අද දවසේදී ගෙදර ඉන්නවනම් අපිට කියපේ හැකියි. ගෙදර ඉඳන් අමාරුයි. අපි මේ ආවේ සිල් රකින්න. දැන් පොරොන්දුනා මම අද සිල් රකින්නවා කියලා මේ ටික. දැන් ඕගලන්ට තියෙනවා සිල් රකින්න නම් මොකද කරන්නේ? පැලට වෙලා නිදාගත්තට හරියන්නේ නැහැ වගේ සීල් සමාදන් වුණා කියලා හරියන්නේ නැහැ. දැන් දන්නවා මොකද්ද? මේ සීලය නැමැති භෝගයේ පාලු කරන වල් සත්තු වගේ තමයි මොකද්ද? ලෝභ දේශ මොහ අකුසල් සිත. එතකොට උපම් උපම් අකුසල් ධර්මය දුරු කරන්නත් නූපම් අකුසල් ධර්මය නූපදවන්නත් කියන තැනකින් ඕගලන්ට රැක ගන්න වෙනවා හිත. සීලය රකින්න මේ පැත්ත රකින්න මෙහෙ රකින්න වෙනවා හිත. ඈ එතකොට uppannasa කාමච්ඡන්දස්ස පහනංච හොති පංචපජානාති අනුපන්නස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හොති පංචපජානාති උපං කාමච්ඡන්දයක් තියෙන දුරු කරන්නත් දන්නවා එයා නූපං කාමච්ඡන්දේ නූපදවන්නත් දන්නවා uppanna sata එලවන්නත් පුළුවන් නූපන් සතාව නාප සතාට එන්නේ තියෙන විදිහට එතකොට එයා දන්නවා ලෝභ දේශ මොහ සිත් ඇති වුණොත් නේ දුස්සීල වෙන්නේ බැරි වෙලා රාග සිතිවිල්ලක් ඇති වුණොත් මේක මනෝ ස්පර්ශය නිසා හටගත් එකක් නේ විතරකයක් නේ මේ කියන තැනකින් ඒක විදර්ශනා කළා ඒ සිත අන්ති බලනවා කෙනෙක් ගැන අමනාපයක් අකමැත්තක් ඇති වුණොත් මේ සිත සිහි කළා ඒක අත්හරිනවා ඈ එතකොට නොයෙක් නොයෙක් විතර්ක සිතුවිලි දුවනකොට සති නිමිති ප්‍රයාගෙන මේ මෝහ මූලික සිත් උපදින එක නතර කරනවා හැම වෙලාවෙම මේ සති නිමිති තියාගෙන අසුභය හෝ මෛත්‍රිය හෝ භාවනාවක් කරනකොට මෙයා කරන්නේ මොකද්ද? දැන් මේ උපන්න ඒ කියන්නේ ආපසතු තියෙනවා නම් එළවනවා වගේ උපන් උපන් රාගය අයින් කරනවා. එයා දන්නවා මම මේ බඳු කමටහනක නිතරම හිටියොත් නූපන් කෙලෙසි එන්නෙම නෑ නේද? දැන් බැරි වෙලා හිතට රාග සිතිල්ලක් આવොත් ඒක නැති කරන්න බලනවා. මොකද මේක උස්සන්නම සිල්පදේ කැඩෙන තැනකින්ට ගෙනහිල්ලා මිසක නතර වෙන්නේ නැත්නම් නතර වෙන්නේ තරහ සිතිල්ලක් આવුත් උපන්න හැටි එක නැති නැති වෙන්න බලනවා ඒක වැඩිනොත් කය වචනෙන් ඒක කරන තැනට දක්වා තමන් වර්ග ගිහිල්ලා නතර වෙන කියලා දකින්න හින්දා ඊට පස්සේ මෙයා කය වචන දෙක සංවර කරගන්නවා අර විදිහට උපන් උපම මේ කියන්නේ වල් සත්තු ආපු යුන් එළවනවා වගේ උපන් උපන් එක අයින් කළා මෛත්‍රී කමඨහණෙන් හෝ අසුබෙන් හෝ ඔන්න බලලා ඒක අයින් කළා ඊට පස්සේ එයා දන්නවා මම මෙන්න මේ විදිහේ මානසිකාරයේ කුසල මානසිකාරයකින් එක දිගටම හිටියොත් රාග නිමිත්තක් එන්නම ඉඩ නෑ නේද? ද්වේෂ සිතුවිල්ලක් එන්නම ඉඩ නෑ නේද? එහෙම වුණොත් මේ සිල්පදේ කැඩෙන්නේ නෑනේ කියන තැනකින් එයා නිතරම භාවන දැන් සිල් රකින්න කියලා ආපු කෙනාට කරන්න ඉතුරු වෙන්නේ නැතුව භාවනා කරන එක. නිතර මෛත්‍රී භාවනාවෙන් ඉන්නවා. මොකද මෙයා කරනවා මොකද්ද? ඉන්න කෙනාවත් එළෙව්වා නූපන් කෙනාට දැන් එළෙව්වා ගියාට පස්සේ තව එකෙකුට එන්න ඉස්සෙල්ලා සද්ද කර කර ඉන්නවා හේනි දැන්. තව වල්සත් එක්ක එන්න ඉස්සර වෙලා ඈ කෑ ගහ සද්ද කර කර ඉන්නවා වගේ තමයි මේ මෛත්‍රී භාවනාව හෝ අසුභය හෝ මේක අකණ්ඩව කරගෙන යනකොට එයා දන්නවා කය වචන දෙක අසංගර වෙන්න අසංගර වෙන්න තියෙන අසංගර කරන්න තියෙන හේතු උපදින්නෙම නෑ නේද කියලා. මෙහි සිල් රකින්ද කියලා අද දවසේ ඇවිල්ලා ආවෝ. සිල් රැක්කුත් ඔයගොල්ලෝ ඒ සීලයේ තියෙන එක ලේසි අනිසංසයක් නෑ. මොකද ඒ සිල් රකින්න නම් ඔයගොල්ලන්ට වෙනවා හිත දිහා බලන්න. අන්නේ දර්ශනය ගණ්ඩයි මේ සීලයේ මුල් කාරණාව කරගෙනත් බුදුහාමුදුරුවෝ අපිව අරගෙන යන්නේ ආපහු යථාර්ථයට මනසට මේක ඇත්තට. ඒ හින්දායි මේ සිල්පද ටිකම මේ අවබෝධයේ ඇතුව සමාදන් වෙනකොට මේ පන්සිල් ටිකම ආර්ය එකක් වෙනවා. ඊට පස්සේ තිසරණගත පන්සිල් කියලා තිසරණයේ අනු තුනුරුවන් අනු ගිය පන්සිල්. මේ සිල්පද පහට තුනුරුවන් අනුව ගිය තුනුරුවන්ගේ දර්ශනයකුත් එකතු වෙලා තියෙනවා. බුදුරජාන් වහන්සේගේ මේ දර්ශනයකුත් එකතු වෙලා තියෙනවා. අන්න ඒ විදිහට අපි සීලය ගැන දැනගෙන ඊගාව පොයි දවසේ ඉඳන් අපි සිල් රකින්නේ ඉතින් මේ සිල් රැකෙනකොට ඉතින් ඇත්තටම වැඩක් තියෙනවා. දැන් වෙන මොන හරි තියෙද ප්‍රශ්න? ගොඩක් තියෙනවා. ප්‍රසත්තිය ස්වාමීන් වහන්සේ සෝවාන් පුද්ගලයෙකු නැවත මනුෂ්‍යාත්මයක් ලබන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. සෝවාන් පුද්ගලයෙකුට මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න පුළුවන්. සෝවාන් පුද්ගලයෝ ගත්තාම සෝවාන් පුද්ගලයෝ තුන් දෙනෙක් ඉන්නවා. ඒක බීජක කොලම් කුල සත්තකතු. ඒක බීජක කොලම් කුල සත්තකතු පරම කියලා සෝවාන් වුණාට මේ නුවණේ අඩු වැඩිකම් තියෙන අය ඉන්නවා. එතකොට මේ තුන් දෙනාම මනුස්ස ලෝකෙට එනවාමයි. සෝවාන් ඒක බිජ කියන කෙනා මනුස්ස ලෝකෙට ඇවිල්ලා තව එක වතාවයි එන්නේ. ඒ තරම් නුවණ අයියා එයා නිවන් දකිනවා. ඊට පස්සේ කෝලංගුල කියලා මේ එයාගේ නුවණ ගොඩාක්ම බලන්නේ නමුත් නුවණ තියෙනවා. එයා තුන් හතර වතාවක් මනුස්ස ලෝකෙ ඉපදිලා සතර ගමන අවසන් කරනවා. සත්තකත්තුක පරම කියන කෙනා භවයේ හත් වතාවක් උපදින්න පුළුවන්. හත් වතාවට වඩා නම් උපදින්නෙම නැහැ. සතර දුක අවසන් කරන මේ තුන් දෙනාම මේ මනුස්ස ලෝකෙන් තමයි මේ ඉතර වෙන්නේ. කුසල කර්මයක් සිදු කර ඒ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන ආකාරය පහදා දෙන්න. කුසලද අකුසලද? කුසල කර්මයක් නෙමෙයි. කුසල කර්මය සිහි කළා ඒක අනිත්‍ය වශයෙන් දලුවට කමක් නැහැ. නමුත් කුසල කර්මයක් කළා කුසල කර්මයේ අනවශ්‍ය කෙලෙසියක් තබා ගැනීමයි නරක. මේ හිතේ මම දෙවියෙක් වේවා මම බ්‍රහ්මයෙක් වේවා මට නිබඳු ආත්මයක් ලැබේවා කියලා කුසල කර්මයේ හේතුයෙන් තණ්හාමාන කියන කෙලෙස්ය හදා නොගෙන කුසල කර්මය කියන එක අනිත්‍ය බලන්න ඕන කුසල කර්මය කියන එක නැවත නැවත නැවත හිතන්න. හිත හිත සතුටු වෙන්න. සතුටු වෙලා අනේ මේක නිවන පිණිසම හේතු වේවා කියන තැනකින් කරන්න. එතකොට ඕගොල්ලෝ චාගානුසති භාවනාව වැඩෙනවා. කුසල කර්ම ඒ ඒ තුලින් නීවරණ ධර්ම දුරු වෙනවා. එහෙනම් කුසල ධර්මයන්ගේ අනිත්‍ය බලන්න නැහැ. අනිත්‍ය බලනවා නම් කුසල කියලා යමක් කුසල කරපු කුසල කුසල විතරකයක් සිහි වුණොත් මේකද මනෝ ස්පර්ශ නිසා සිහි වෙච්ච එකක් මනෝ ස්පර්ශය නැති වෙන නැති වෙනවනේ කියලා ඒ නිමිත්තද මනසෙන්ම හටගත් එකක් මනස තුලම නිරුද්ධ වෙනව නේද කියලා බලන්න එතකොට කුසල ධර්මයන්ගේ අනිත්‍ය බලනවා. නමුත් කුසල ධර්මයන්ගේ අනිත්‍ය නෙමෙයි ඒ තුල ඒ පන්නහමාන වශයෙන් කරන ලාමක ප්‍රාර්ථනා තියෙන ඒ ටික අයින් කරගත්තාම හොඳටම සාර්ථකයි. ඊගාවට මගේ ඊගාවට මගෙන් අහුවා මේ සිඩ්නි වලදීට කවුරු හරි ප්‍රශ්නයක් අකුසල සිතුවිල්ලක් පහළ වුණාම අකුසල සිතුවිල්ල පහළ වෙච්චම ඒක කර්මයක්ද අකුසලද කියලා ඒක හොඳයි කෙනා ප්‍රශ්නේ ඇත්තටම අපිට රාග සිතුවිල්ලක් හරි තරහ සිතුවිල්ලක් හරි පහළ වෙනවනේ පහළ වුණා කියලා පහළ වෙච්ච ගමන් අකුසල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ කර්මය සහ කර්මපතය කියලා දෙකක් තියෙනවා රාග සිතුවිල්ලක් පහළ වෙනකොට ඒක දැන් සසර පුරුදු කරපු කතිය නිසා එන එකක් මේ ඒක නොවිවසනවා නම් තමයි මේක වැරදි දෙයක් මේක සරාගී සිතුවිල්ලක් මේක මනෝ ස්පර්ශයෙන් සාටගත්තේ මනෝ ස්පර්ශ නැති වෙන නැති වෙනවා කියන තැනකින් ඒ රාග සිතුවිලි අර්ථ බලනවා නම් අකුසලයේ වෙනුවට කුසලයේ කියන එකක් උපදිනවා අරක අකුසල කර්ම රැස් වෙන්නේ අකුසලයේ උදව්වෙන් කුසල ධර්මයක් ඇති වෙනවා. ඕවට තමයි අපි ධර්මයේ පෙන්වන්නේ පුරුමා පුරුමා අකුසල ධම්මා පච්චමාන පච්චමාන කුසලාන ධම්මාන හේතුපච්චේන පච්චේති කියලා කියන්නේ. පෙර පෙර අකුසල ධර්මයේ තියෙන පසුපස කුසල ධර්මයන්ට හේතු වෙන්න පුළුවන්. ඈ එතකොට අකුසල සිතුවිල්ලක් එනකොට ඒ අකුසලයේ මුදල් කරන කුසලයක් කරගන්න පුළුවන්. අකුසල සිතුවිල්ලක් එනකොට ඒකට චේතනාව කියලා කියනවා. ඒක නැවත පුන පුන පුන පුන හිතේ හිතේ හිතේ හිතේ රාගයට හරි දේශයට හරි අපි ගියොත් අන්න කර්මපතය. එහෙම හිතලා ඒ ගැන රාග මිනිස්සිත වචන කතා කළොත් දේශ මිනිස්සිත වචන කතා කළොත් කර්මපතය. ඉබඳු අදහසින් උත්සන්න වෙලා රාග මිනිස්සිත හෝ දේශ මිනිස්සිත කායික ක්‍රියාවක් කරන කිව්වොත් කර්මපතය. මෙහෙම හිතතු එක චේතනාව ඒකේ අනිත්‍ය බැලුවොත් කර්මය අසු වෙනවා ඒ චේතනාවට අනුව නැවත හිතන්නෝ කියන්නෝ කරන්න ගියොත් කර්මපතයක් වෙනවා ඒක කර්ම රැස්වීමත් ඒක හේතු ප්‍රතිසන්දියන්න උපකාර වෙන්නේ හේතු. ඒ නිසා සිතුවිල්ලක් කෙනෙකුට ගොඩ යන්න පුළුවන්කම තියෙනවා රාග සිතුවිල්ලක් තරහ සිතුවිල්ලක් ඇතිවෙච්ච පමණකින්ම Taman දුකටපත් වෙලා නැහැ. දුකටපත් වෙන හේතු වෙන්නේ නැහැ. නිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා උපදින උපදින uppannānam pāpakārණං අකුසලා ධම්මානං බ්‍යන්ති කරෝති පජහති කියලා පෙන්නන්නේ. උපම් උපම් පාප අකුසල ධර්මය දුරු කරනවා දුරු කරන වෑයම් කරන උසාවත් කරනවා කියලා ඒක කුසලයි. ඡන්දං ජනිත විරියං ආරබති චිත්තං පංගන්හති පදහත. ඡන්දං ජනිත කැමැත්ත ඇති කරගන්න විරියං ආරබති වීර්ය ආරම්භ කරනවා. මේ පස්මරෝ මතගෙන අපි සංස්කාර මාර සහ මච්චු මාර යන කරුණු දෙක අප කෙරෙහි කරුණාන් පහදා දෙන්න. අපි සංස්කාර මාර තමයි පුඤ්ඤාපි සංස්කාර, අපුඤ්ඤාපි සංස්කාර, අනිත්‍යපි සංස්කාර කියව කර්ම වලට මේ මච්චු මාර තමයි ওই පෙට්ටි එක ඉන්නේ නැතිලා. සාමාන්‍ය ලෝකයා මරණය කියලා හඳුන්වන මරණය කියන එක. මරණය හෝ මරණ යන ප්‍රඥාප්තිය ඉත කියනවා මාරයි කියලා. මරණ හෝ මරණ යන ප්‍රඥප්තිය කියන එක ලැබෙන්න ලෝකයේ තුල මරණය කියන එකක් තියෙනවා. එහෙම නැත්නම් කර්ම කියන එක ඇති තාකුත් මරණය හෝ මරණ සමාන ප්‍රඥප්තිය දෙනවා. මේ හතරට 20යි මගේ උගුරට තිබෙනවා මම අද වැඩසටහන අවසන් කරන ප්‍රශ්න ගොඩක් තියෙයි. මොකද සමහර විටක හවස පහට අර දේශනාවට යන්න මට ටිකක් අමාරුයි. කමක් නැහැ නේද? මේ දැනට සිංහතුන්ගේ තේරුම් ගන්න මොනවද තියෙද? එහෙනම් මම මේ පින් අනුමෝදන් කළා අද දවසේ වැඩසටහන අවසන් කරන්න. මේ ලිස්ට් එක තියන්න අපි ඔව් එතනදී ආපහු ලබන බ්‍රහස්පතින්දා හවස මම කිව්ව ධර්ම දේශනාවක් නෙමෙයි අපි දැන් මෙච්චර දවස් කතා කළා මොකද භාවනා පන්තිදී අපිට කතා කරන්න හම්බෙන්නේ නැහැ හම්බෙන වෙන්න ටිකක් පැයක්මාර විතර මේ කතා කරපු කාලවල ටිකේදී තියෙන ප්‍රශ්න මොන හරි හෝ මම එක කතා කරන්න පුළුවන් කතා කරගන්න විදිහට දේශනාවක් නොකොට ධර්ම සාකච්ඡාවක් කරන්න හිතුවා මම රහත් වෙන්න හවස එතකොට ඔයගොල්ලන්ට ඇවිල්ලා අවශ්‍ය ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහලා අපිට කතා කරගන්න පුළුවන්. ඔය මාර ප්‍රශ්න ටික අරගෙන ඉන්නේ ඉදාට. මේ මේ තුන ටික අතරගෙන අපි උනම් කතා කරමු. ඊට පස්සේ සිකුරාදා සෙනසුරාදා දවස් දෙකේ භාවනා වැඩසටහන කරමු. දවසේ භාවනාව. දවසේ උදේ 8 ඉඳන් 5 වෙනකන් මේ අටහමාරින්දලා තමන්ගේ ආහාර වෙලයි වතුර එකයි අරගෙන. තමන්ගේ ආහාර වෙලයි වතුර එකයි අරගෙන ඉන්න. එතකොට සෙනසුරා සිකුරාදා සෙනසුරාදානේ සිකුරාදා සෙනසුරාදා දෙකේ. එතකොට ඒ දෙක තමයි එතනින් මේ මේ සරේ මගේ වැඩසටහන අවසන් වෙනවා. ඉරිදක නැහැ. ඉරිදක අවසන් කළා අපි. මේක කැන්සල් කළා. මේ ඒ වෙනුවට දෙරික් පන්සලේ ඒක දේශනාවක් තියෙනවා පැයකමාර විතර එච්චරයි මේ අර්ධාස් දෙකේ තියෙන තව වැඩසටහන් තුනක් තියෙනවා වෙනවා බ්‍රහස්පති දවස් ධර්ම සාකච්ඡාවයි සිකුරාදායි සංස්කෘතික දවස් දෙකේ තමන්ගේ ආහාර වේල වතුර එකක් අරගෙන එන්න සිරුරක් ඉඳවලාගෙන එන්න ඒ <laughs> හරි විශේෂ පොඩි දෙයක් තියෙනවා ඉස්සරහ කන්දරේ එහෙනම් අපි අද අවසන් කරමු. හොඳ කෞසාරි කියලා. දැන් එහෙනම් පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් කල්පනා කරගන්න ඕනේ බොහොම තමන්ගේ වැඩ කටයුතු තුනත් හැම දෙයක්ම පැත්තකින් දාලා බොහොම ශ්‍රද්ධාවෙන් මේ ස්ථානට ඇවිල්ලා සිල් සමාදන් වල ධර්ම ශ්‍රවණය කරලා භාවනා කරලා ජීවිතයට බොහෝ කාලයක් වටිනාකම ලැබෙන හිත තන සිල් ප්‍රතිපවතින පින්කම පින්කම් රාශියක් සිදු කරගත්ත ප්‍රතිපදාර්මයේ ප්‍රතිපත්තරණය හැදුණා ඉතින් අද දවසේදී අපි සිද්ධ කරගත්තා සියලුම කුසලයන් විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ අද නැතත් ලංකාවේ වැඩින්න අපේ ගෞරවනීය නායක හඳුරන් වහන්සේටත් නායක හාමුදුරුවෝ නැති වුණාට ඒ අඩුව පන්සලට පින්වතුන්ට චුට්ටක්වත් දැනෙන්නේ නැති වෙන විදිහට තමන්ගේ ජීවිතයේ තියෙන කටයුතු තත්පස කරගෙන මේ පින්වතුන් කෙරෙහි සත් අදහසින් කලන අදහසින් යුක්තව කටයුතු කරගෙන අපේ පින්වත් ධම්මසිරි ස්වාමීන් වහන්සේට ඒ ධම්මසිරි ස්වාමීන් වහන්සේට සායෝග දක්වන අපේ ඥානවිලහන්තුන් වහන්සේටත් ඒ මහා සංඝරත්නයට අද දවසේදී අපි සිද්ධ කළා වූ සීල කුසල ධර්මයන් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාට කරන කියන ශාසන මාමක කටයුතු දියුණු දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ ලැබේවා එම ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම්යෙන් සෙනසෙත්වා කියලා ඒ වගේම මේක මගේ ස්වභාවය මේකෙන් උතුම් බුද්ධ ධර්ම කමේ නැවත නැවත මම කියවන එකක් ගැන කියලා හිතයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චූටි හරි දෙයක් කෙනෙකු උපකාරයක් කළාම යහපතක් තිබුණොත් ඒක මතක තියාගන්න ඊගාවට අනිත් අයටත් ආදර්ශයක් මිස ගුණේ වහන්න එපා ගුණේ ප්‍රකට කරන්න. ගුණ මකන්න එපා ගුණ මොකක්ද මකන්න එපා. ගුණේ කියන එක තියෙන්න ඕනේ ඒක කියන එක උණුපුනා කිවීම කසප්‍රසකමක් නෙමෙයි. ඉතින් මම මතක් කළේ මේ පින්වතුන්ට මේ බණ ටික අහන්න අද මෙතෙන්ට මට එන්න හම්බුනේ අපේ පුණ්‍ය රත්න හාමුදුරුවෝ මුල් වෙලා. පුණ්‍ය රත්න හාමුදුරුවෝ කියන්නේ අපි හැමෝටම පුදුමාකාර සත්පුරුෂ ස්වාමීන් වහන්සේ නම. ඉතින් හාමුදුරු බොහොම ඉතින් අපි මතක් කරනවා. ඒ පුණ්‍යරත්න හාමුදුරුව වගේම තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මේ පින්මුතුන්ට බණ අහන්න තමන්ගේ ධනෙ යොදවපු පියරත්න මහත්මයා එම මෙතිනේ මතක් කරනවා. අපි සිද්ධ කරගත්තු කේසර ධර්මයන් පුණ්‍යගත ස්වාමීන් වහන්සේටත් කේරත්න මහත්මයා මෙතිනියට දූතරුවන්ට අනුමෝදන් කරනවා. ඒ සිල් දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ ලැබෙත්වා උතුම් නිවන සැනසෙන්නටත් මේ කුසල ධර්ම පාරමී වේවා සාසන. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මේ පින්වත් සියලුම දෙනාගේ නමින් නැසී කාලය යාත්‍රා කළා වූ මේ ජීවිත සංසාරික සියලුම මියගිය ඥාතින්ට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් විත්වා කියන අදහසින් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු තමේ ඥාතිනම් හෝතු සුඛිතා හෝතු ඥාතේ තමේ ඥාතිනම් හෝතු සුඛිතා හෝතු ඥාතේ තමේ ඥාතිනම් හෝතු සුඛිතා හෝතු ඥාතේ ඒ වගේම මේ එමත් කුණක් වරක් දෙනක් නැති දුක් සහගත සසර ඇවිදින අපිට අපේ ජීවිතවලට සැනසෙල්ලක් රැකවරණයක් මොහොතකට හෝ තියෙන බුදු දහම නිසායි බුදු බණ නිසායි ඒ ජීවිත රැකවරණයක් ජීවිත සැනසෙල්ලක් ලබා ගන්නට උපකාරී වෙන සද්ධර්මෙන් බිඳක් ඕගොල්ලන්ට දේශනා කිරීම සඳහා අද දවසේදී ඒ මේ ධර්ම දේශනාවන්ගේ දායකත්වයේ දරනවා බොහෝම සත් අදහසින් කලන අදහසින් මෙත් සිත්ත්වය අපේ බණ්ඩාර මහත්මත් ඒ වගේම දේසි බණ්ඩාර මෙතිනියත් ඒ සද්ධර්මලාභයේ මේ පින්වුතුන්ට ලබා දීලා අහිංසක ප්‍රාර්ථනාවකුත් ඒ තමයි මීට වසර දෙකකට පෙර පරලොව සපත් මල්ලිකා අමරකෝනාදමිනි මෑණියන්ට පින් අනුමෝදන් කරන්ට. ඉතින් බණ්ඩාර මහත්මයා දේශ බණ්ඩාර මෙතිනිය එකතු වෙලා ඒ පවුලේ හැම දිනාටම ආශිර්වාදාත්මකව මේ පින් උතුම්ට උපකාරාත්මකව අද මේ ධර්ම දේශනාව සඳහා උත්සාහය දක්වමින් දායකත්වයේ දක්වමින් මේ සත්ක්‍රියාව සිද්ධ කළා මේ තුලින් ජනිත වෙච්ච කුසල ධර්මයන් ඒ මීට වසර දෙකකට මිය පරලෝකයේ මල්ලිකා අමරකෝනාදී මෑණියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා එතුමීද දුක්ඛ ස්ථානයක සිටින දුකින් අතමිදී සපත් භාගයට පත්වීම මුතුන් වෙන සැනසෙත්වා ප්‍රසාද ඒ වගේම මේ පින් සියලුම දිනාටත් මේ සඳහා දැකලා බලලා උදව් උපකාර කළා සහ සම්බන්ධ වෙච්ච අතීත දුන්නා වූ සියලුම දිනාටත් පින් අනුමෝදන් වූ දිව්‍යංග දේව ආශිර්වාදයෙන් තුම්බන් සතු අනන්ත ගුණ බලයෙන් නිපුණ්‍ය ශක්තියක බලයෙන් සෑම දිනාගම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව දුර වේවා සෑම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසෙනසී පෙමිණ වැඩවතාලා වූ උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නටත් මෙම කුසල ධර්ම තුන්වන් ප්‍රසම්පාරමිතාවක් වේවා ප්‍රසාරම දිනාම පන්සිල් සමාදන්ය නමස්කාරය කියන්නේ නමෝ තස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි අරියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කායේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ග ඵල නිවන් පිණිසම හේතු වේවා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 අන්දිත්තිකෝ අකාලිකෝ හේහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදි සම්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමී ඉති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඉදන්තත්තාරි පුරිස යුගානි අට පුරිස කුක්ඛලානි සරවතෝ සාවක සංඝෝ ආමුනියෝ ආමුනියෝ දක්ඛිනේයෝ අඤ්ජලි කරේ ශාරීරික ධාතු මහා බෝධින් උපකරූපං සකලං සදා යේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ වන්තේ භූරි පඤ්ඤ කතාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා පච්චයං කමමේ ධම්ම සංවික්ඛිකා කාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාපතං පච්චයං කමමේ සංඝ සුපටිපන්න උත්තරිතා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාගමෝ සකං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා කර ච කුසලේන යන්තං සංතං පරං අபிසමෙච්ච සක්කෝ යෝච සූයෝච සුරයෝ යස්ස මුදුමනති මාමි සන්තුස්සකෝ ච සුබරෝ ච අප්‍රකිච්ඡෝ ච සල්ලෝකෝත්ති සම්පින්ද්‍රියෝ ච නිපකෝ ච අපගම්බෝ කුලේසු අනනුදික්ඛෝ නච බුද්ධං සමාජේ කිංචියේන විඤ්ඤෝ පරේ උපපදේයොන් සුඛිනෝ වාතේමිනෝ හොන්තු සබ්බේ සත්තාරවන්තු සුඛිතත්තායි ඒකිවාන භූතස්සී රසාවාචාවරාවානවසේකාවීතාවානේ මහන්තාවා මජ්ජිමාරස්සකානුපතූලා වික්කාවානේවා වික්කායේ චතුරේ වසන්ති අවිදූරේ භූතාවා सम्पदे सीवा सव्ये सत्तान्तु सुखिकर्तान् पुरोषान्ति बुद्धे चरणानि मन्येत कक्षचिरम् कञ्चीव्यारोचनापटिकसञ्ज्ञानाव्यमन्यस्य दुःखमित्येय मातायतान्यम् पुत्रम् आयुषा एकपुत्रमनुरक्ष्ये एवम् पि सर्वभूतेषु मानसम्भावये අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං මුත්තං අයෝච කිරියං ච සම්භාතං අවේරං අසවත්තං පිච්ඡං ච නිසින්නෝ ආසයානෝ ආයාවතස්ස විදත මිච්ඡෝ ඒකං සතින් අදිත්තේය බ්‍රහ්මමේ සංවිහාරං විදමාහෝ විචින්ජානුපකම්ම සීලවාදස්සමේන සම්පන්නෝ කාමේසු විනේයතේ තන්නයි යාතු තප්පසෙයං පුනරේති ඉමාය ධම්මානු ධම්මපටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානු ධම්මපටිපත්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මාන ධම්ම පටිපත්තියා සංඝං කුරුතේ අත්තා ඉමාය පටිපත්තියා ජාති ජරා ව්‍යාධි මරණං මා පරිමිච්ඡාමි සන්දනාත් ප්‍රබලිතේ සාතු කියන්නේ සාදු සාදු අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන් සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේ විචේ අතෝ නිබාන සම්පත්ති නාති සංජිතු Thank you. මේ අපිට වෙන කොටල කියන්නේ කියලා ප්‍රශ්නයක් නැහැ. ආ